නීවරණ සයක්කේ කියලා කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, දීන නිද්ද නීවරණය, උද්ධච්ච කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිජ්ජා නීවරණය කියන ඒ සය පිළිබඳව කතා කරනවා. නීවරණ කියන එකෙන් අදහස් කරන්නේ ධ්‍යාන කුසලාදී කුසලයන් ආවරණය කරන ධර්මවලට නීවරණය කියන්නේ. ඊළඟට මේ අකුසල සංග්‍රහයෙහි කිව යුතුව තිබෙන්නේ අනුසය ධර්ම ගැන. අනුසයද බුදුරජාණන් වහන්සේ හතක් බව දේශනාකට වදාළා. මේ අකුසල සංග්‍රහයේ යෙන සියලුම ධර්ම කරුණු අකුසල් පිළිබඳවයි. ඒ නිසා ඊට අකුසල සංග්‍රහය කියනවා. සංග්‍රහය කියේ අකුසල ධර්ම පිළිබඳව කියවෙන කොටස සංග්‍රහ කරනවා කියන්නේ ඇතුළු කරනවා කියන්නේ. ඒකට මේ කොටසට ඇතුළත් වන්නේ ඔක්කොම අකුසල ධර්ම. ඒ අනුසය කියා දක්වන්නේ නැගෙන්නට පුළුවන් ශක්තියක් වශයෙන් පවත්නා ක්ලේශයන්ගේ නිදාගත් ස්වභාවය අනුසය කියන්නේ ඒක අනුසයන් තීති අනුසයා කියලා දක්වනවා හරියට බොමනපුරු සතෙක් නපුරු සතෙක් Taman ගොදුරු කිසේම අවසන් කොට නිදාගෙන ඉන්නවා. අන්නේ නිදාගෙන ඉන්නවා වගේ තත්වයක් තමයි මේ අනුසය ධර්මයන්ගේ පිටේ. කාරණයක් ඉදිරිපත් වූ කල කාරණයක් ලැබුණු කල නැගෙන්නට පුළුවන් ශක්තියක්ව පවත්නා ක්ලේශ ධර්ම සතක් තමා අනුසය නාමයෙන් බුදුරජාණන් වහන්සේ වදාරා. කාම රාගානුසය, භව රාගානුසය, පටිඝානුසය, මානානුසය, විචිකිච්ඡානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය. එහෙමයි. කාම රාගානුසය, භව රාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය අවිද්‍යා විසය. යා අනුසය හතක් දක්වා වදාරා පිටත. දැන් අප දන්නවා ගිනි කූරක තිබෙනවා ගිනි නිපද වීමේ ශක්තිය. ඒ ඊට සුදුසු තැනක ඇතිල් වූ කලී ගිනි නිකුත් වෙනවා ඇවිලෙන. අන්න ඒ වගේ යම් කිසි අරමුණක් ලැබුණු කල්හි ඒ අරමුණෙහි එල්බගෙන හටගත හැකි ක්ලේශ ධර්ම සතකටයි මේ නම වදාරා තිබෙන්නේ. අනුසය කියන නාමය. දැන් මේ අවස්ථාවේදී අප කිසිවෙකුට අකුසල් උපදිනවයි කියන්නට බෑ. අකුසල් සිත්. ඔබ මේ පින්වත්තුන්ට මේ ධර්ම කාරණය පහදා දීම සඳහා කුසල් සිත් උපදවාගෙන කරන ක්‍රියාවකි මේ දේශක වූ මා කරන් මේ පින්තුන්ද ඒ ධර්ම කාරණය ඉගෙන ගැනීමේ බලාපොරොත්තුෙන් දැන ගැනීමේ බලාපොරොත්තුෙන් කුසල් සිත් වලින් යුතුව මේ කියන දෙයට අහුම්කම් දීගෙන සිටින්න. ඒ නිසා තමයි අප දෙතිරිසම කරන මේ ක්‍රියා දෙක පුණ්‍ය ක්‍රියාවන් හැටියට දක්වා තියෙන්නේ. මා කරන ඒ ක්‍රියාව දක්වනවා ධර්ම දේශනමය පුණ්‍ය ක්‍රියාව. මේ පින්තුන් කරන මේ පින්කම දක්වන්නේ ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ක්‍රියාව කියලා. ඒ ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ක්‍රියාවත් ධර්ම දේශනමය පුණ්‍ය ක්‍රියාවත් පුණ්‍ය ක්‍රියාවන්නේ ඒ ක්‍රියාවන් ඉපදවීම සඳහා ඇතිවන්නා වූ සිත් කුසල් සිත් වූ කල්. එනිසා අප දෙපිරිසටම මේ අවස්ථාවේදී මේ ක්‍රියාවන්හි යෙදීම් වශයෙන් උපදනා වූ සිත් කුසල් ඒ කුසල් සිත් මේ වේලාවේ උපදනා බැවින් මෙවැනි වූම නැත්නම් ඇසීමක් වශයෙන් කෙරෙන තවත් දේවල් තිබෙනවා ඒවා අසන අවස්ථාවලදී කීම් වශයෙන් කරන තවත් කීම් තිබෙනවා ඒවා කියන අවස්ථාවවලදී ඇතිවිය හැකි අකුසල ධර්ම ඉපදීමක් මේ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. කුසල් සිත් උපදනා නිසා. මේ අවස්ථාවේදී මේ අවස්ථාවම අපි ප්‍රයෝගී කරගත්තොත් ඒ විදිහේ මේ පින්නතුන්ගේ සිත් සතන් තුල මෙතෙක් ඇති වූ කාම කෝපාදිය ඇතිවීමට හේතු භූත වන කතාවක් නම් මේ දේශනා කරන තැනැත්තා විසින් මේ අවස්ථාවේදී කියනු ලබන්නේ. ඒ කියන තැනැත්තා අකුසල් සිත් උපදවාගෙන ඒ ක්‍රියාව කරන අතර ඒවා පිළිබඳව ඒවා ආස්වාදනය කරමින් අසාතින පින්වතුන්ටද අකුසල් සිත් තමා උපදින්නේ. දැන් මේ අවස්ථාව වැලකී යනවා අප දෙපිරිස කරන මේ කුසල ක්‍රියාවන් නිසා. අන්න ඒ විදිහේ ඒ අකුසල් කියන සිත් උපදින්නට හැකි බවක් අප තුල තිබෙනවා. ඒ ශක්තියක් තිබෙනවා. ඒ ශක්තිය තිබෙන තාක් කල් පමණයි අපට කුසල් කියන සිත් කොටසක් උපදින්නේ. කුසල් සිත් ඉපදීමෙන් සිදුවන්නේ අකුසල ධර්ම දුරු කිරීම. අකුසලයන් දුරු කිරීමයි කුසලෙහි වැඩේ. කෙනෙක් හිතන්නට පුළුවන් කුසල් කියන එකෙන් බලාපොරොත්තු වන්නේ ඒ රැස්කරන කර්මය හේතු කොටගෙන අනාගතයේදී ලබන්නට තිබෙන ඒ ඉෂ්ට විපාකය බලාපොරොත්තුව පමණක්ම ඇතිව කරන දෙයක් ඒ කියලා කුසල් කිරීමේ කියන්නේ. නැහැ. කුසල් කිරීමෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ අකුසල් දුරු කොට කැඩීම. එහෙම අකුසල් දුරු කිරීමක් නොකර සිටිතොත් ලැබෙන අරමුණු නිසා රූප දැකීම, ශබ්ද ඇසීම, ගන්ධයන් ආග්‍රහණය කිරීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම, ඒ වගේම සිතින් නොයෙක් දේවල් සිත සිතා සිටීම කියන මේ කරුණවලදී අකුසල් ඉපදීම තමයි බොහෝ සෙයින්ම සිදුවන්නේ. ඒට හේතුව අකුසලයට නැඹුරු වූ බවක් තමයි අප තුල තිබෙන ශක්තිය. ඒ ශක්තිය තමයි මේ අනුසය කියලා දක්වන්නේ. ඒ ශක්තියටයි අර අනුසය කියලා කියන්නේ. ඒ අනුසය ශක්තිය අකුසල ශක්තියක් බැරි. අකුසල් ඉපදීම වළක්වන්නට නම් කල යුතුව තිබෙන්නේ කුසල් උපදවා ගැනීම. ඒකට කුසල් උපදින පෙර වූ අකුසලයට ඉඩක් කුසල් ඉපදීම. එහෙම නැත්නම් ලැබෙන ලැබෙන අරමුණක් අකුසල් ඉපදීමට කාරණයක් වන්නට පුළුවන්. අනේ එහෙම අකුසල් ඉපදිය හැකි බවක් අප సంతාන තුල අප තුල පවත්නා ශක්තිය. ඒ ශක්තිය බුදුරජාණන් වහන්සේ වදාලා අනුසය සත්‍යානුසය. දැන් කොයිතරම් කෙනෙක් පරිස්සම් වුවත් Taman අකුසල් නූපදවා ගන්නෙමයි කියන මේ අදිෂ්ඨානය ඇතිව පරිස්සම් වුවත් සිහිය නැති වූ අවස්ථාවකදී ලැබෙන අරමුණු නිසා උපදින්නට පුළුවන් අකුසල. අකුසල උපදින්නට. දැන් අප මේ ස්ථානයට එන අවස්ථාවේදී අපට ටිකක් ප්‍රමාද වන්නට සිදු වුණේ මග තිබුණු අවහිර නිසා. ඒ මාර්ග අවහිරය ඇතැම් විටක කෙනෙකුගේ සිතෙහි අකුසල් ඉපදීමට කාරණයක් වෙනවා. එන අකුසල් ඉපදීමට කර්මයක් වෙනවා. මේ මාර්ගෙහි තිබෙන අවහිර. ඒ වගේම ඇතැම් විටක මේ අපගේ පැමිණීම බලාපොරොත්තු වෙන සිටින අයට අප ප්‍රමාද වෙන විටන් අකුසල් ඉදීමට ඒක කාරණයක් වෙනවා. ඒක කාරණයක්. එහෙම වෙන්නේ මේ දෙපිරිසම. දෙපිරිසම සිහිය ඒ සිහියට මේ යෝනිසෝ මනසිකාරය කියන එක බොහොම සම්බන්ධ එකක් නේ. එය නැතිව ගියොත් එය නැතිව ගියොත් ඔය වේලාවක මොනම කරුණක් නිසා කෙනෙකු තුල අකුසල් උපදින්නේ අකුසල් ඉපදිය යුතුම නිසා නෙවෙයි. ඒක මතක තබා ගන්න. අකුසල් ඉපදිය යුතුයි කියලා එකක් නැහැ. අකුසල් ඉපදිය හැකි බවක් පිටේ. ඒ හැකි බව තේරුම් ගන්නට ඕන. ඒ හැකි බව තේරුම් ගන්නට ඕන. අකුසල් උපදින්නට හැකි ශක්තියක් අප තුල තිබෙනවා. ඒ ඒ තිබෙන ශක්තිය හේතු කොටගෙන ඒ නිසා යම් යම් අරමුණු ලැබීම නිසා අපට අකුසල් උපදිනවා. ඒ අකුසල් ඉපදීම නවත්වන්නට නම් මේ ශක්තිය ධර්මයක් වශයෙන් මතුවන්නට තිබෙන ඉඩ කඩ අවුරා දමන්නට ඕන. ඒ නිසා තමයි අපට ප්‍රධාන වශයෙන්ම ඒ කාරණය කරගත හැකි ආකාරය දැක්වීම වශයෙන් බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම දෙකක් වදාරා තිබෙනවා. සමථ විපස්සනා. මේ දෙක උපයෝගී කරගෙන අපට පුළුවන් අකුසල් ඉපදීමට තිබෙන ශක්තියට හිස ඔසවන්නට නොදී නිතරම කුසලයන්ගෙන් ඒ චිත්ත සංතානය පුරවා ගන්න පවත්වාගෙන යන්න. ඒකට අනුසය කියන්නේ එහෙම ශක්තියක්. දැන් අප කරන මේ ක්‍රියාව. ඒ අපි මේ බණ කියනවා. මේ පිණිතුන් බණ අහනවා. මේ ක්‍රියා දෙක සිදු කිරීමේදී අප දෙපිරිසට උපදනවා කියා අප කීවේ කුසල් සිත්. ඇයි එහෙම කුසල් සිත් උපදිනවයි කීවේ? මේ ක්‍රියාවෙහි නිරතව සිටින කාලය තුලදී අපි ඉපදිය හැකි ඒ අකුසලයන් දුරු කොට තබනවා. ඉවත් කොට තබනවා. ඒවට ඉපදින්නට අවස්ථාව දෙන්නේ නැහැ. මේ කුසල් සිත්වල බලයෙන් කුසල් සිත් නිසා. අපි ගනිමු මේ අනුසය අනුසය ශක්තිය කියන මේ අකුසල් වශයෙන් උපදින්නට පුළුවන් මේ ධර්ම සත මේ ශක්ති සත. එහෙම පිටින්ම නැති කළ సంతානයක් වන්නේ රහතන් වහන්සේගේ సంతාන. රහතන් වහන්සේ කියන්නේ මේ අනුසය ධර්මයන් එකක්වත් නැති ඒවා සියල්ලම දුරු කළ උතුමා. රහතන් වහන්සේ කියන්නේ වහන්සේට. උන්වහන්සේ රහත් වූාට පසු ඒ කියන්නේ අරහත්ත්වය ලබා ගත්තාට පස්සේ අප හොඳයි කියා සලකනු ලබන මේ ක්‍රියා සියල්ලම උන්වහන්සේත් කරනවා. උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් ධර්ම දේශනා කළාද? උන්වහන්සේගේ ශ්‍රාවකයන් වූ සාරිපුත්‍ර මුග්ගල්ලාන ආදී ඒ උතුමාණන් වහන්සේලා කොයිතරම් ධර්ම දේශනා කළාද? ඒ කරන අවස්ථාවලදී උන්වහන්සේලාට උපදින්නේ මේ අපට උපදනා වගේ හොඳ සිත්. ඒවා හොඳ සිත්. ඒවායේ ශ්‍රද්ධාව, සතිය ආදි වශයෙන් එන ඒ චෛතසික ධර්ම හොඳ චෛතසික ධර්ම සියල්ලම තිබෙනවා. නමුත් ඒ සිත් වලට අප කියන්නේ නැහැ ධර්මානුකූලව ඒ උපදින්නේ කුසල් සිත් කියලා. ඒකට කුසල් සිත් කියන්නේ නැහැ. ඒ කුසල් සිත් කියා නොකියන්නේ උන්වහන්සේලාට ඒ සිත් ඉපදීම නිසා දුරු වී යන අකුසලයි කියන ධර්ම කොටසක් නැහැ. මොකද ඒ අකුසල ධර්ම උන්වහන්සේලා ඉවත් කළා. ඒ අකුසලයන් නූපදින సంతානයක් චිත්ත પરම්පරාවක් උන්වහන්සේලාට දැන් තිබෙන්නේ. ඒ උන්වහන්සේලා හොඳ දේවල් සිදු කිරීම වශයෙන් උන්වහන්සේලාට උපදින්නා වූ සිත් වලට දී තිබෙන නම තමයි ක්‍රියාසිත කියලා. අපි ඒවා ඉගෙන ගන්නවා. ඒ වාට ක්‍රියාසිතේ කීවේ ඒ සිත් වලින් ක්‍රියා සිදුවන බව නිසාම නෙවෙයි. ඒ සිත් වලින් පමණක් නෙවෙයි දැන් අපට උපදනා සිත් වලින්ද අප ක්‍රියාවන් කරන්නේ. මේ පින්තුන් බණ ඇසීමේ ක්‍රියාව සිදු කරනවා. අප බණ කීමේ ක්‍රියාව සිදු කරනවා. මේ ක්‍රියා දෙක අප සිදු කරනවා. රහතන් වහන්සේ අපි ගනිමු රහත් උතුමාණන් වහන්සේලාත් බණ කියනවා බණ අහනවා. උන්වහන්සේලා ඒ බණ කීමේදී බණ ඇසීමේදී ඒ ඇසීම ආදි වශයෙන් උපදනා වූ සෝත විඥානාභිය පිළිබඳව නම් අප දෙපිරිසටම විශේෂයක් නැහැ. ඒ උපදින විපාකසෙ. අපි ඒක දන්නවානේ. ඒ විපාකසෙ. නමුත් මේ ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් වලට කියන්නේ අප ඉගෙන ගත්ත ජවන් සිත් ඒ ජවන් සිත් වලින් අප මේ ක්‍රියාව සිදු කිරීමේදී උපදනා ජවන් සිත් වශයෙන් ඇතිවන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත සසංඛාරික කුසල් සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත සසංඛාරික කුසල් සිත උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත සසංඛාරික කුසල් සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත සසංඛාරික කුසල් සිත කියන මේ සිත් අටක් තිබෙනවා මේ සිතට අතුරෙන් යම් යම් සිතක් ඒ අවස්ථාවලදී උපරිනවා උපරින්නට පුළුවන්. බොහෝ සෙයින්ම නම් මේ ක්‍රියාවෙහි නිරතව සිටින විට මේ නුවණ වැඩෙන කටයුත්තට යෙදී සිටින බැරි අපට ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් උපදිනවයි කියයි කිය යුතු කිරේ. ඒ ඥාන සංප්‍රයුක්ත සිත ඇතැම් විටක සෝමනස්ස සහගත වෙනවා ඇතැම් විටක උපේක්ෂා සහගත වෙනවා. ඒට හේතුව Taman මෙය කොයිතරම් Tamanගේ ආස්වාදනය පිණිස මේ හේතු වෙනවද කියන කාරණය මතයි ඒ පසු. Taman මෙය ප්‍රීතිය උපදවාගෙන කරන ඇසීමක් නම් මේ කියනු ලබන දේ Taman ඉගෙන ගන්න දේ පිළිබඳව ආස්වාදනය ඒ කියන්නේ සතුටු වීමක් සොම්නසක් ඇතිවනම් මේ ඇසීම කරන්න එවිට සෝමනස්ස සහගත කුසල් සිත් උපදිනවා. එහෙම නැතුව ඒ තරම් ආස්වාදනයක් ඉලින්නේ නැතිව ආස්වාදයක් ඇති කරගන්නේ නැතිව හුදු දැනගැනීම මාත්‍රේම අපේක්ෂාවෙන් මධ්‍යස්ථාකාරයෙන් මේ ඇසීම කරනවා නම් එවිට උපදිනවා උපේක්ෂා සහගත සිත්. හැබැයි ඥාන සංප්‍රයුක්ත බව මේ මේ ඥානෙ උපදනාම ක්‍රියාව. ඒ කියන්නට බෑ නුවණ නැතිව. ඒ වගේම මෙය සාවධානව හරියාකාරව කරුණු තේරුම්ගෙන අසන්නට බෑ නුවණ නැතිව. ඒ නිසා ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් උපදී. ඒ ක්‍රියාවෙහි නිරත වන රහතන් වහන්සේලාට එලෙසම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික ක්‍රියාසිත ආදී වශයෙන් ඔය නම් වලින්ම දැක්වෙන ක්‍රියාසිත 8ක් තිබෙනවා. මේ ක්‍රියාසිත 8 අතුරෙන් අපට එක හේලාම කියත හැකි වහන්සේලාට නම් ඒ අවස්ථාවේදී ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතන උපදිනවයි කියලා. මොකද මේ දෙපිරිසම ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබාගත් උතුමාණන් වහන්සේලා. උන්වහන්සේලාට තරම් ඒ ධර්ම ප්‍රීතිය ධර්ම ප්‍රීතිය ඉන් මෙහා අයට ලැබෙන්නේ නැහැ. සමහර විටක සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයන්ටවත් රහතන් වහන්සේට ලැබෙන තරමේ ධර්ම ප්‍රීතියක් උපදින්නට බෑ. එමකද උන්වහන්සේලා ඒ ධර්මය එහෙම පිටින්ම අවබෝධ කළ උතුමාණන් වහන්සේ. චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධය අනාගාමීන් වහන්සේට වඩා උසස් අන්දමින් ලැබපු උතුමෙකි. රහතන් වහන්සේට. ඒ නිසා වහන්සේලාට ඒ ඥාන සංප්‍රයුක්ත සිත් උපදින්න. නමුත් මේ ඥාන සංප්‍රයුක්ත සිත් ක්‍රියාසිත මිසක කුසල් සිත් කියන්නේ නැහැ. අප කරන් අපට ඒවා කුසල් සිත් වන්නේ මේ ක්‍රියාවෙහි ක්‍රියාවන්හි නිරත වීම නිසා අපට උපදනා වූ ඒ කුසල් සිත් වලින් අපි තව අනාගතෙහි විපාකයක් ඉපදවීමේ ශක්තියක් ඇති කරගන්නවා. ඒ තමයි කර්මය කියන්නේ. දැන් අප ඒ කටයුතු වල යෙදෙන විට අපි කියන්නේ කොහොමද? ධර්ම ශ්‍රවණමය පුණ්‍ය කර්මය පින්කම Taman කර්මයක් එතන ඇති කරගන්න. කර්මයක් කියන්නේ අනාගතෙහි විපාකයක් උපදවන ශක්තිය. ඒකටයි කර්මය කියන්නේ. චේතනාහං වික්කවේ කම්මං වදාරි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා උත්මහන් බුදුරජාණන් වහන්සේ වදාළා. අනේ මේ ඇසීමේ චේතනාවෙන් යුක්ත වූ ක්‍රියාවක් දැන් කරන්නේ ඒ චේතනාව නිරන්තරයෙන් ඒ සිත්වල උපදිනා ඒ චේතනාව කර්මයක් වශයෙන් විපාකයක් ඉපදවීමේ ශක්තියක් හැටියට ඇති වෙනවා. ඒ නිසා මේ බණ ඇසීමේ ක්‍රියාව සිදු කරමින් සිටින කාලය තුලදී උපදනා වූ ඒ බණ ඇසීමේ චේතනා වන ඇසීමේ කර්ම බවට පත්ව අනාගතෙහි විපාක ඉපදවීමේ ශක්තියක් වෙනවා. බණ කියන මාහතද ඒ බණ කීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් ඉපද ඉපද අනාගතෙහි විපාක ඉපදවීමේ ශක්තියක් වූ කර්මයක් වෙනවා. මේ ක්‍රියාව සිදු කරන රහතන් වහන්සේලා ඇසීම සහ කීමයි. මේ දෙකම කරන විට මේ බණ කීමේ ක්‍රියාවක් සිදු වෙනවා බණ ඇසීමේ ක්‍රියාවක් සිදු වෙනවා. නමුත් මේ ක්‍රියා සිදුවීම නිසා අනාගතයේ විපාක ඉපදවීමේ ශක්තියක් උන්වහන්සේලා ඇති කරන්නේ නැහැ. මොකද ඒ නැත්තේ ඒ විපාක උපදවන ශක්තිය වූ මේ අකුසල ස්වභාවය. ඒ කියන්නේ විපාක උපදවන්නට පුළුවන් ශක්තිය වෙන්නේ කර්ම. ඒ කර්ම ඇතිවන්නේ කාහටද? මේ අනුසය ශක්තියින් තිබෙන අය. උන්වහන්සේලා මේ අනුසයයි කියන ඒ ක්ලේශ ශක්ති එහෙම පිටින්ම නැති කළ අය. ඒ නිසා උන්වහන්සේලාට කර්ම සාධනයක් නැති බැවින් උන්වහන්සේලාට මේ ක්‍රියාවන් සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් දක්වා තිබෙන්නේ ක්‍රියාසිත කියලා. දැන් මා ඉස්සෙල්ලා කිව්වා අපට උපදනා වූ සිත් වලින් ක්‍රියා සිදුවන්නේ. කතා කිරීමේ ක්‍රියාව සිදු වෙනවා ඇසීමේ ක්‍රියාව සිදු වෙනවා තවත් নানা ක්‍රියා තිබෙනවනේ අප දන්නවා රහතන් වහන්සේලා තෙබඳු ක්‍රියා සිදු කිරීමේදී උන්වහන්සේලාටත් ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ චේතනාවෙන් යුක්ත වූ සිත් උපදිනවා නමුත් ඒ සිත් කුසල් වන්නේත් නැහැ අකුසල් නම් කොහොම වන්නේත් නැහැ මේ යහපත් ක්‍රියාවන් සිදු කිරීම වශයෙන් උන්වහන්සේලාට උපදනා වූ සිත් කුසල් සිත් කියන නම ලබන්නේ නැහැ කුසල් සිත් කියන නම දෙන්නට නම් ඒ සිත් නිසා දුරවන යම් අකුසල් කොටසක් තිබෙන්නට ඕන. නැත්නම් අකුසලයන් දුරු කරමින් උපදනා වූ සිත් වන්නට ඕන. එබඳු වූ සිද්ධියක් උන්වහන්සේලාට උපදනා වූ සිත් නිසා සිදුවන්නේ නැහැ. මක් නිසාද? ඒ අකුසල් ඉපදීමේ ශක්තිය උන්වහන්සේලා ඒ සෝවාන් ආදී මාර්ග සිත් වලින් සහ මුලින්ම නැති කළා. නැති කර දැම්මා. එබැවින් උන්වහන්සේලාට උපදින්නේ ක්‍රියාසිට්ඨිය කියන නම ලබන සිත්. ඒ වාගේ ක්‍රියාසිට්ඨියේ කර්මයක් නූපදවන ක්‍රියාවෙන්ම පමණක් අවසන් වන සිත්. අපේ සිත්වලට කුසල් සිත්ය කියලා කියවේ ඒ ක්‍රියාවෙන් පමණක් ඒක ඉවර වෙන්නේ නැහැ. ක්‍රියාව සිදු කිරීමේදී උපදනා වූ චේතනාව කර්මයක් බවට පත්ව ඊට අවස්ථාව සුදුසු අවස්ථාව පැමිණි කල්හි එයින් විපාකයක් මේ පිනතුන් දන්නේ ඇති මේ අනුසය පිළිබඳව අවස්ථා කියනවා ඒ අකුසල් මේවා අකුසල ශක්තිය. තවදුරටත් තේරුම් ගත යුතු එක කරුණක් තමයි අප තුල පවත්නේ කුසල ශක්තියක් කියා එකක් නොවේ. අප තුල තිබෙන්නේ අකුසල ශක්තිය. මේ ශක්තිය අනුසේයි කීවේ අකුසල ශක්තිය. මේ ශක්තිය මේ අකුසල ස්වභාවයට විරුද්ධාකාරයෙන් කරන ගමනක් තමයි මේ ශාසනයෙහි උගන්වන්නේ. බුද්ධ ශාසනයෙහි ඉගැන්වීම මේ මේ අකුසල ශක්ති වශයෙන් පවත්නා මේ කාමරාගාංශය ආදී මේ හතට විරුද්ධ වූ ගමනක් කරන්නේ. ඒ විරුද්ධ වූ ගමන තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පටිසෝත ගාමි කියලා. පටිසෝත ගාමි කිච්චේන මේ අධිගතං හලංකාරි ප්‍රකාශිතුං රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝත ගාමි නිපුනං ගම්භීරං බුද්ධසං අනුං රාග රත්තාන දක්ඛින්ති සමුක්ඛන්දේන ආවත ආවත කියලා මහන්සි වදා. ඒ වදාලේ මේ කිච්චේන මේ අධිගතං මවිසින් මේ ධර්මය අවබෝධ කොට වදාලේ මහත් වෙහෙසකින් මහන්සියකින් අමාරුවකින් කිච්චේනනේ අධිගතං හලංදානික කාසිතුම් දැන් මේ ධර්මයේ මොවුනට කියා දීම උන්වහන්සේට පෙනෙනවා මේක නිසුදුසුයි කියලා මක් නිසාද රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ රාගය ద్వේෂය කියන මේ ධර්මයන්ගෙන් මැඩුණු සිත් ඇති මේ අයට මේ ධර්මය අවබෝධ කිරීම පහසු වේ නායං ධම්මෝ සුසම්බුද්ධෝ ඇයි? මේ ධර්මයෙන් උගන්වන්නේ හැමදෙනාම යන ගමන යන පැත්තට යන්නම වේ. අපි හැමදෙනාම ලෝකයේ හැමදෙනාම මේ ත්‍රිසංගත සතුන්ගේ පටන්. මිනිසා දක්වා වූ හැමදෙනාම පහසුම මඟ තමයි ගමන් කරන්නේ. පහසුම මාර්ගය. ඇසට ලැබෙන රූප, කනට ලැබෙන ශබ්ද, නැහැට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පුට්ටබ්බ ඒ වගේම සිතට ආස්වාදනය සිත ආස්වාදනය කරන ඒ අරමුණු කියන මේවායි ඇලෙන බව තමයි ප්‍රධාන වශයෙන් මිනිසුන්ට තිබෙන්නේ. Tamanගේ රුචිය වශයෙන් නම් ඒවා නොපවත්නි නැත්නම් රුචි වශයෙන් නොපවත්නා අරමුණු වෙතොත් ඒවායි ගැටෙන. නේ? සමහර විටක Taman හොඳ දෙයක් බලාපොරොත්තු වෙයි. Tamanගේ සිත පිනවන දෙයක් බලාපොරොත්තු වෙනුයි යම් තැනකට ගියේ යමක් දකින්නට හෝ බලන්නට හෝ අසන්න. ඒ තමන්ගේ රුචිය වශයෙන් නොපවතිනවා නම් මොනවා නොකීවත් ඇතැම් විටක චී කියලාවත් ඒ තමන්ගේ නොමනාපය එයින් ප්‍රකාශ කරනවා. තමන්ගේ නොකමැත්ත එයින් ප්‍රකාශ කරනවා චී කියන වචනයෙන් වුණා. ඒ මොකද තමන් අදහස් කළේ බලාපොරොත්තුනේ අපේක්ෂාව තිබුණේ තමන්ගේ රුචි වශයෙන් හොඳ දෙයක්. Taman සලකන හොඳ දෙයක් දකින්නට අසන්නට ආදී. ඒක Tamanගේ කැමැත්ත අනුව නූරු දෙයක් වුණොත්, තමාගේ රුචියට එකඟ නොවන දෙයක් වුණොත්, එවිට Taman ඇලෙන වශයෙන් ගිය ගමන ඊළඟට එහි ගැටෙන විරුද්ධව හැපෙන. ඒ නිසා නොමනාපය ඇති කරනවා. මේ දෙකම අපව හැම විටම මේ පැත්තට පෙරලනවා මේ පැත්තට. එක්කෝ අනුමේ කියන ඒ ඇලීමෙන් යුත් සිත් අපට ඇති වෙනවා. එහෙම නැත්නම් ඊට අනිත් පැත්ත වූ ගැටෙන සිත් ඇති මේ දෙකට නොඇති සිටිනවයි කියන එක අමාරු කරුණක්. ඒ අමාරු දේ තමයි කරන්නට අපට උගන්වන්නේ මේ ධර්ම. නේ? ඉතින් මේ පටිසෝතගාමි ගමන. පටිසෝතගාමි කියන්නේ අනුසෝතගාමි පටිසෝතගාමි කියලා වචන දෙකක් මේ ධර්මෙහි එනවා. අනුශෝක ගාමී කියන්නේ ගංගාව ගංගාවේ ජලය අපි දන්නවා ගංගාවක් පටන් ගන්න යම්කිසි කඳු මුදුනකින්. ඒ කඳු මුදුනකට ඇදහැලෙන වර්ෂා ජලය ක්‍රමයෙන් පහත්යෙන් බලබලා බලබලා ගලනවා. ඉතින් වෙන වෙන තැන් වලින් ගලන ඒ අතුපතර දෙ එකතු වෙලා මේ විශාල ගංගාවක් වෙනවා. ඒ ගංගාවට ගංගාවේ ජලයට කවුරුවත් නියෝගයක් කළ යුතු නැහැ. පහත්යන් බල බලා ගලන්නේ. එහෙම කියන්නට ඕනේ නැහැ. ඒ ස්වභාව වශයෙන්ම පහත්යන්ට යන්නේ. මෙන්න මේ වගේ තමයි මේ සත්ව සංතාවය පවතින්නේ. ලෙහෙසි මගයි ගන්නෙ. ලෙහෙසි මග ඇලෙන එක මිසක නොඇලීම පුරුදු කිරීම නෙවෙයි. ලෙහෙසි මඟ ඇලෙන එක. ඒ වගේම ලෙහෙසි මඟ තමයි ගැටෙන එක. හැපෙන එක. ඒක ලෙහෙසි. මෙන්න මේ විදිහටයි සිත් ඇතිවන්නේ. ඒ ඇලෙන එක තමයි කාම රාගානුසය, භව රාගානුසය කියලා අනුසය වශයෙන් දක්වන්නේ. ඒ ශක්තිය අප තුල තිබෙනවා. ඒ නිසා ඇලෙන්නට සුදුසු දෙයක් ලැබුණු කලෙහි අපි එහි ඇලෙනවා. ඇලෙන්නට සුදුසුයි කියන්නේ සිතෙහි ලෝභය ඉදීමට රාගය ඇතිවීමට හේතු භූත වන අරමුණක් ලැබුණු කල්හි ඇලෙන බව සාමාන්‍ය සත්ව ස්වභාවය ප්‍රත්‍යජන ස්වභාවය ඒ වගේම ගැටෙන්නට අරමුණක් ලැබුණු කලෙහි ගැටෙනවා දැන් ඒක නිකම්ම බුදු ප්‍රත්‍යඥයන්ට එහෙම නැත්නම් අසුතවත් ප්‍රත්‍යඥයන්ට එහෙම නැත්නම් අන්ධ ප්‍රත්‍යඥයන්ට පමණක් සිදුවන තත්වයක් නොවේ. ඒක මතක තබන්න. අන්ධ ප්‍රත්‍යඥයෝය කියන්නේ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාදී මේ ධර්මයන් පිළිබඳ කිසිදු දැනීමක් ඇති කර නොගෙන මේවා පිළිබඳ කිසිදු හසරක් නැති එහෙම පිටින්ම අමු අමු ඒ ප්‍රත්‍යඥය. ඒ ඇයිද කියන්නේ අන්ධ ප්‍රත්‍යඥ. අන්ධ ප්‍රත්‍යඥ. කල්යාණ ප්‍රත්‍යඥයා කියලා ඉන් වෙනස් කෙනෙක් දක්වනවා. ඒ කල්යාණ ප්‍රත්‍යඥයා ශ්‍රද්ධාව උපදවාගෙන සිහි නුවණ දියුණු කිරීමේ අභිලාෂය ඇතිව ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාද බෝධිපාක්ෂික ධර්ම ආදී මේ ධර්මයන් පිළිබඳව දැනුමක් ලබා ගැනීම සඳහා කටයුතු කොට ඒ බඳු දැනුමක් ලබා ගැනීමේ නිරතව තමන්ගේ කයින් සිදුවන වැරදි වචනයෙන් සිදුවන වැරදි එවැගේම සිතේ ඇතිවන්නා වූ නරක ගති කියන මේවා දුරු කිරීමෙහි යෙදී සිටින එහෙම අයටයි කියන්නේ කල්යාණ ප්‍රත්‍යඥයක් ද්වේ පුතු ජනා උද්දා බුද්ධේ නාදිච්ච බන්දුනා අන්ධෝ පුතුජනෝ ඒකෝ කල්යාණේතෝ පුතුජනෝ යන්නෙන් දක්වන්නේ ඒ කාරණය. මෙන්න මේ ඒ ඒ කල්යාණ ප්‍රත්‍යඥයෝ වහ. කල්යාණ ප්‍රත්‍යඥ. දැන් ඒ කල්යාණ දැන් භාවනා කරන්නට කියලා යමෙක් ඉදිරිපත් වන්නේද තමන් හුදු අන්ධ ප්‍රත්‍යඥ භාවයේම සිටින බලාපොරොත්තු ඇති කෙනෙක් නෙවෙයි භාවනා කරන්නේ. තමන් ඒ ප්‍රත්‍යඥ භාවයත් ඉක්මවලා ලබන ආර්ය භාවයට පැමිණීමේ මේ අධහෙතම පැමිණීමේ පැමිණීම කෙසේ වෙතත් කවදා හරි ඒ தത്വයට පැමිණීමේ බලාපොරොත්තු වෙනුයි කෙනෙක් භාවනා කරනවා. ඒ භාවනා කිරීමේදී භාවනාවට ප්‍රතිපක්ෂ ධර්ම කියලා. භාවනාව කර ගැනීමට අපි ඉගෙන ගත්තා ධානාදී කුසලයන් ආවරණය කරන ධර්මයි කියලා නීවරණයි කියනවා. නීවරණ මෙන්න මේ නීවරණ ධර්මයන් ඔබ දැරීම තමයි ප්‍රධාන වශයෙන් භාවනාවේදී කරන්නට තිබෙන මූලිකම වැඩ. පළමුවෙන්ම කළ යුත්තේ ඒක. මොන ඒ අදහසින් භාවනා කරන කෙනෙක් මොනවටද මේ භාවනා කරන්නේ? අකුසලයන් නැත්නම් ක්ලේශයන් දුරු කිරීමට. එහෙම නැත්නම් ක්ලේශයන් නැගෙන බව නැවැත්වීමට මේ මතුවෙන එක නවත්වන්නට. ඒ කියන්නේ සමත භාවනාවෙන් කරන්නේ විදර්ශනාවෙන් බලාපොරොත්තු වන්නේ මාර්ගඵල අධිගමනය කොට ඒ කෙලෙස් ඇති නොවන ආකාරයෙන්ම දුරු කිරීමට. මේ එතකොට මේ දෙකම ප්‍රශංසනීය උත්සාහයක් ව්‍යායාමයක් ඒ කවුරු හෝ කරන්නේ. ප්‍රශංසා කපි. හොඳයි එහෙම කෙනෙක් වුණා. හැම තිස්සේම Taman සිහිය නුවණ කියන මේ දෙකත් ඇති කරගෙන මේ අකුසල ධර්ම උපදින්නට තිබෙන ශක්තිය තේරුම්ගෙන තිබෙන කෙනෙක් ඒ නිසා ඒවාට අවස්ථා නොදී Tamanගේ මේ භාවනා කර්මය සිදු කරගෙන යන්නට ඕන. එහෙම වුණාම මේ ප්‍රතග්ජන දෝෂය නිසා ඇතැම් කෙනෙකුට භාවනාවෙහි යෙදී සිටින විට ඇතිවන්නා වූ මේ බාහිරව සිදුවන Tamanගේ මේ භාවනා කර්මයට බාධාවක් වන්න වන දේවල් පිළිබඳව ඇතැම් විටක ඇති වෙනවනේ තරහව තරහව ඇති වෙනවා ද්වේෂය උපදිනවා දුම්නස ඇති වෙනවා කරන්නේ භාවනාව ඒ භාවනා කරන්නේ තමන්ගේ සිතේ සංසුන් බව ඇති කරගන්නට තමන් ඒ සංසුන් බව ඇති වූ සිතක උපදනා වූ නුවණ උපදවා කියන ඒ නුවණින් මේ ධර්මයන්ගේ තියෙන තත්වාකාරය දැක ගැනීමට භාවනා කරා. එහෙම එතකොට ඒ කෙලෙස් සංසිඳවන පිළිවෙතකුත් වෙනවා. ඒ වගේම ධර්මත් ස්වභාවයන් යථා පරිදි දක්නා පිළිවෙතක්ද වෙනවා. මේ දෙකම බලාපොරොත්තු වෙනවා භාවනා. මේ දෙකම නොසිදුවන විදිහට සමහර විටක කෙනෙක් මේ භාවනාවේ යෙදී සිටින අවස්ථාවේදීම ක්‍රියා කරනවා. සමහරු භාවනාවමය මේ ඉරියව්වෙන්ම ඉඳගෙන මේ ශබ්දයක් කරපු එහෙම නැත්නම් ඒ විදිහේ දෙයක් කරපු කෙනෙකුට මේ ඉඳි ඉරියව්වෙන්ම බැන වදිනවා. තරහ වෙලා සමහර විටක තමන් ඇත්තෙන්ම නම් ඒ අවස්ථාවේ භාවනාවේ තිබෙන අගය අන්‍යන්තද තේරුම් ගත හැකිවන පරිදි මේ අවස්ථාවේදී පිළිපදින්නට. පිළිපදින්නට. තමා තුළ තිබෙන අනුසය මේ ශක්තිය තියෙන එහෙම පිටින් ගන්න. තරහව මතු වෙන්නට පුළුවන්, ලෝභය මතු වෙන්නට පුළුවන් ඒක ඇත්ත. ඒවා නැතුව නෙවෙයි ඒවා ඇති වෙන්නට පුළුවන් කම තිබෙනවා. නමුත් තමන් සිහියෙන් යුතු නූම අවස්ථාවලදී මෙන්න මේ භාවනාවෙන් පිටුදකින්නට බලාපොරොත්තු වන්නේ යම් නරක ධර්ම නම් ඒවාම මතු කරගෙන ක්‍රියා කරන. මොකද එහෙම ක්‍රියා කළ හැකි ශක්තියක් ගන්න ඒක දිවෙන් මේ අනුසය අප තුල තිබෙන. ඒ නිසා මේ අනුසයන්ට විරුද්ධව කරන ගමන එය තමයි පටිසෝතගාමී. ඒක හරියට ගඟේ ඉස්මත්තට යන ගමනක් වගේ. ගඟේ ඉස්මත්තේ කියන්නේ ගලේ පහර එන්නේ කඳුමුදුනේ සිට පහළ බල බලා මේ පහත් පැන සිට ගඟේ ඉස්මත්තට යන්නට කෙනෙක් උත්සාහ කරනවා. ඉතින් අර දිය පහර ජල පහර කපාගෙන යන්නට ඕන. ඒක අමාරු ගමනක්. ලේසි නෑ. සමහර විටක Tamangeම උත්සාහයක් නැති වුණත් බෝට්ටු වැනි දෙයක් හෝ පාවිච්චි කොට ඒ ගඟේ පහළට ගමන් කිරීම යාම කියන එක පහසු දෙයක්. ඉස්මත්තට යන්නට නම් ලොකු වෑයමක් කරන්න. එහෙසියෙන් යන්නට. අන්න ඒ පටිසෝතගාමි මාර්ගයක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ පටිසෝතගාමි මාර්ගය කුමක් සඳහාද කියලා බලන්න. අන් කිසිවක් සඳහා නොවේ මේ අනුසය ධර්මයන් දුරු කිරීම සඳහා. අනුසයන් ප්‍රහාණය කිරීම සඳහා. ඒ නිසා තමයි සෝතාපට්ටි මග්ග ඥානයෙන් මොකක්ද සිදු කරන්නේ දිඨාංශය විචිකිච්ඡාංශය කියන මේ ධර්ම දෙක සහ මුලින්ම නැති කරගන්න. කවදාවත් උපදින්නේ නැහැ ඊට පස්සේ. දිඨාංශය කියන්නේ වරදවා ගැනීම, දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි. ආත්ම දෘෂ්ටිය ප්‍රධාන කොට ඇති සියලුම මිත්‍යා දෘෂ්ටි ඒ සෝවාන් මාර්ගය ඉපදවීමෙන් ඉපදීමේදී නැතිව යනවා. ඊළඟට ඒකම නැතුව යනවා බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ පිළිබඳව. ගන්නවනේ සත්පරිකංකති විචිකිච්ඡති ආදි වශයෙන් එන ඒ රත්නත්‍රය එවැගේම పూర్වාන්ත අපරාන්ත ආදි වශයෙන් එන ඒවා ඒ ධර්ම පිළිබඳව තිබෙන සැක පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳව තියෙන සැක. කියන මේවා දුර්වියන බුද්ධ ආදී අටකණක සැකේ කියන්නේ සත්තරිකං කංකති විචිකිච්ඡති ධම්මේ කංකති විචිකිච්ඡති සංඝේ කංකති විචිකිච්ඡති සික්ඛාය ත්‍රිවිධ ශික්ෂාව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව පිළිබඳව තිබෙන සැකය දුරු වී යන සික්ඛාය කංකති විචිකිච්ඡති පුබ්බංකේ කංකති විචිකිච්ඡති පෙර ඉපද සිටියද කියන සැකය ඒක දුරු වී යන මතු උපදිනවදයි කියන මේ පිළිබඳව සැකය දුරු වී යන ඒ දෙකම පිළිබඳව ඇති වන්නා වූ සැකය දුරු වෙනවා ප්‍රතිජ්ජ සමුප්පාද ධර්ම අවිජ්ජාපච්චය සංඛාරාදි වශයෙන් මේ නාම රූප ධර්ම හේතු ප්‍රත්‍යයන් නිසා හටගන්නෝය කියන මේ දැන ගැනීම හේතු කොටගෙන අර සැකය දුන්නේයක්. අන්න ඒ අට වැඩෑරුම් වූ සැකය තමයි විචිකිච්ඡා කියන එකෙන් දක්වන්නේ. ඒ විචිකිච්ඡා අනුසය සැකේ ඇතිවීමේ ශක්තියක් අප තුල තිබෙනවා. ඒ සැකේ එහෙම පිටින්ම නැතුව යන අවස්ථාව තමයි සෝවාන් මාර්ගයට පැමිණෙන අවස්ථාව. එතකොට දිට්ඨි විචිකිච්ඡා කියන ඒ අනුසය දෙක නැති වෙනවා. එතෙක් මේ අනුසය ඒ අනුසයන් පැවති බැරි. ඒවා උපදින්නට පුළුවන්. උපදින්නට පුළුවන්. හැබැයි ඒ සෝවාන් මාර්ග ඵලයන්ට මාර්ගයට පැමිණෙන අවස්ථාව වන විට ඒ දිඨාංශය විචිකිච්ඡාංශය කියන මේ දෙක අනුසය වශයෙන් නම් තිබෙනවා. නමුත් ඒවායේ මතුවීම ඒවා සිතක පහළවීම කියන එක බොහෝ දුරට ඉවත් කරලා හදංග වශයෙන් භාවනාවෙන් භාවනාවේදී තමා ලැබූ ඒ දැනීම නැත්නම් අවබෝධය නිසා මේවා දුරු වී යනවා දුරු වී යනවා තදංග වශයෙන් නැති වෙනවා මාර්ගඵල මාර්ගයේ ඉදීමේදී සිදුවන්නේ ඒ දිඨාංශය විචිකිච්ඡාංශය කියන මේ ධර්ම දෙක නැවත නූපදනාකාරයෙන් දුරු වීම. ඒකටයි කිව්වේ සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය. මෙන්න මේ විදිහට දිඨාංශය විචිකිච්ඡාංශය කියන එක පිළිබඳ ඒ දෙක පිළිබඳ සමුච්ඡේද ප්‍රහාණය සෝවාන් මාර්ගයෙන්. ඊළඟට කාමරාගාංශය කියන යන් එය කාමරාගාංශය හා පටිඝානුස්සය කියන ඒ දෙක සහමුලින්ම නැතුව යන්නේ අනාගාමි මාර්ගයේ. සෝ සතරදාගාමි මාර්ගයේ මේ දෙක තුනී කරනවා. ඊළඟට භවරාගාංශය, මානාංශය, අවිජ්ජාංශය කියන ඒ තුන. භවරාගාංශය, මානාංශය, අවිජ්ජාංශය කියන ඒ තුන කවදාවත් නැවත නූපදනාකාරයෙන් දුරු කරනවා රහත් මගින්. අරහත් මාර්ග ඥානය. ඒ විදිහටයි අනුසය ධර්ම දුරු කරන්නේ. මේ කෙලසුන්ගේ තිබෙන මේ తত্ত্বය තේරුම් ගන්නට ඕන. ඒ නිසා ඒ කෙලසුන්ගේ අවස්ථා දක්වනවා අනුසය පරිඋත්ථාන වීතික. අනුසයයි කියවේ මා කලින් සඳහන් කළ පරිදි හරියට විසකුරු නැත්නම් බොහොම නපුරු සතෙකු නිදා සිටින්නා මෙන් වූ තක්. ඒ නිදා සිටින කාලෙහිදී නම් ඒ නපුරු කම නිසා සිදුවන අනතුරක් නැහැ. අනතුරක් නැහැ. නිදා සිටින කාලෙහිදී නපුරු කම නිසා අනතුරක් සිදු වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කාරණයක් නිසා ඒ නිදා සිටින සතා නැගිට්ටොත් Tamanට විරුද්ධ වූ යමෙකු සිටිනවයි කියලා දැනගත්තොත් මොකද කරන්නේ? වහා පැනලා එතරම්තාව විනාශ කර ගන්න. අන්න ඒ වගේ. යම් ඒ අනුසයයි කියන ඒ අනුසය ධර්මය තේරුම් ගන්නට ඕනේ. Tamanta තිබෙන, තමා තුළ තිබෙන, තමාව පිරිහීමටපත් කරන තමාට අහිත පිනිස පවත්නා ධර්ම සතක් ඇති. ඒ මොකද එහෙම තේරුම් ගත යුතු තිරෙන්නේ. මේ අනුශයයන් තිබෙන තාකල් ඒ පුද්ගල సంతානය නැමී හැරි බර වී පවත්නේ අකුසල පැත. අකුසලයේ කියන්නේ නරක විපාක ගෙන දෙන එක. අපි කවුරුත් නොකමැති විපාක ගෙන දෙන එක. ඒ නිසා ඒ අනුසය ධර්මයන් තමා තමන්ට සතුරු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අපට සතුරු ධර්ම තිබෙන්නේ අය සිටින්නේ පිටත නෙවෙයි. තමා තුලයි. ඒ තමා තුල තිබෙන ඒ සතුරු ධර්ම මොනවාද? මේ අංශය ඒ නිසා කාම රාගාංශය ඇතිවීම හේතු කොටගෙන ඒ කාම රාගාංශය තියෙනවා. ඒ කාම රාගාංශය තිබීම නිසා ඒ ශක්තිය තිබෙන නිසා ඒ මතුවෙන අවස්ථාවක් තිබෙනවා. ඒ මතුවෙනවා සිතක. එතකොට මතුවෙනකොට අපි ඒකට කියන්නේ කාම රාගාංශය කියලා නෙවෙයි. ඒ මතුවෙන අවස්ථාවේදී ඊට අපි දෙනවා නම. මොකක්ද කියන්නේ? ලෝභය කියනවා. ලෝභය කියනවා රාගය කියනවා ඒ නම් දෙන්නේ ඒ ධර්මයක් හැටියට මතු වෙනවා. මතු වන්නේ සිතක. ඒක ඇතිවන්නේ සිතක. ඒ සිත අපි නම් කරන්නේ කොහොමද? ලෝභ මූල සිතක් කියලා. එතකොට ඒ කාම රාගානුස්සය කියන මේ ශක්තිය තිබෙන නිසා තමයි අපට ලෝභ මූල සිත් උපදින්නේ. ලෝභ මූල සිත් සරාගං චිත්තං සරාගං චිත්තං පජානාති යනුවෙන් සත්පත්තාන සූත්‍රෙහි වදාරණේ සරාගසිතේ කියන්නේ ඒ ලෝභ මූල සිත්. එහෙම ලෝභ මූල සිත් පිළිනවා අට. ඒ අටේ ඇතන් විටක උපදමයේ කාම රාගානුසය වශයෙන් පැවති ඒ අනුසයෙහි නිසා ඇතිවන ලෝභයක්. කාම රාගානුසය වශයෙන් ලෝභය. ඒක කාම ධර්ම, කාම වස්තු පිළිබඳව ඇතිවන්නා වූ ආසාවක්. සමහර විටක භවරාගානුස්සය වශයෙන් මේ ලෝභය උපදින. ඒ භවරාගානුවත්සය වශයෙන් උපදනා වූ ලෝභයෙහි ලෝභය අරමුණු කරන්නේ. ඒ ලෝභය අරමුණු කරන්නේ රූප භව අරූප භව කියන ඒ භවයන් සහ ඒ භවයන්හි උපත ලබා දෙවන කර්මයන් වන ඒ ධර්ම පිළිබඳ. ඒ නිසා ඒ එක කොටසක් කර්ම භවයේ වශයෙන් දක්වන ඒ රූපාවචර සිත් හා අරූපාවචර සිත්. ඒවා කුසල්නේ. ඒවා පිළිබඳ වූ ආසාව. ඒවා උපදවා ගැනීම ආසාව ඇති තැනත්තාව ඊට යොමු කරනවා. ඒවා ලබා ගන්නවා එතන. ඊළඟට ඒ ආසාවද ඇතිවන්නේ රූප භවයේ ඉපදීමට අරූප භවයේ ඉපදීමට තිබෙන ආසාව නිසා ඒ එහි ලැබෙන විපාකස්කන්ධ ඒවා විපාකස්කන්ධෙහි කීවේ ඒ විපාක වශයෙන් උපදනා ධර්ම තිබෙත් ඒවා පිළිබඳ වූ ආශා හැටියටයි ඇතිවන්නේ ඒ භවරාගානුසය මෙන්න මේ භවරාගානුසය තිබෙන නිසා ඒ රූපාවචර ධර්ම අරූපාවචර ධර්ම කියන ඒවා පිළිබඳව අප තුල ඇතිවෙනවා ලෝභය ලෝභය උපදී ඒ භවරාගානුසය තිබෙන බැරි ඒ නිසායි කාමරාගානුසය ප්‍රහීන කළා කාමරාගානුසය එහෙම පිටීම නැති කළා. කවුද අනාගාමී වහන්සේ? ඒ කාමරාගානුසය ප්‍රහීන කළ අනාගාමී වහන්සේගේ సంతානෙයි භවරාගානුසය වශයෙන් පවත්නා වූ ලෝභය ඒ ඒ తත්වේ නිසා ලෝභ මූල සිත් උපදිනවා. ලෝභ මූල සිත් උපදිනවා රූප රාග අරූප රාග වශයෙන් පවත්නා වූ ලෝභයත් සමග. ඉතින් ඒකෙන් තේන්නේ කොයි තරම් දුරට මේ අනුසය කියන එක යනවද කියලා. මොනතරම් උසස් තත්වයන්ද? සෝවාන් වීමයි කියන එක මේ ප්‍රත්‍යඥ ගෝත්‍රය නැඩගෙන යන තත්වයක්. ආර්ය භාවයට පැමිණෙන අවස්ථාවේ ඒක අවස්ථාවට පැමිණෙන විට දුරු කරන්නේ අනුසයයන්ගෙන් මොනවාද අපි කියවේ? ditthාංශයයි විචිකිච්ඡාංශයයි කියන දේ. හැබැයි කාරණයක් ඇටියට තේරුම් ගන්නට ඕන එහෙම ditthානුසය විචිකිච්ඡානුසය කියන මේ අනුශය සත්‍ය දෙක දුරු කළත් ඒ දෙකේ තිබෙන ඒ ඒ දෙක දෙක ඇතිවීමට හේතු වෙන අවිජ්ජානුසය කියන එකක් තිබෙනවා. ඒ අවිජ්ජාව නම් දුරු වෙනවා. අවිද්‍යාව එහෙම පිටින් දුරු වෙන්නේ නැහැ. දැන් අපි ගනිමු අපට යම් කිසිවක් පිළිබඳව කාම රාග වශයෙන් උපදනා වූ ලෝභය ඇතිවන්නේද ඒ දේ පිළිබඳ ඇතිසැටිය නොපෙන්වන මුලාව නිසා. එතකොට ඒ දේ පිළිබඳව ඇති සැටිය දක්වන මුලාව නිසා නම් එය ඇතිවන්නේ. ඒක නැතිවන්නට නම් ඒ දේ පිළිබඳව ඇතිවන්නා වූ මුලාව දිරු වී යන්නට ඕන. අන්න ඒ පමණකින් අවිද්‍යාවේ තිබෙන ඝන බහල් තත්වයක් නැති වෙනවා. නැති වෙනවා. ඒ වගේම තමයි අනිත් අංශයන් පිළිබඳවත් සලකන්නට තිබෙන්නේ. ඒකෝට කාමරාගාංශය කාමරාගාංශය පටිඝාංශය කාමරාගාංශය කියන්නේ කාම වස්තුන් කාම ධර්ම පිළිබඳව ඇතිවන්නා වූ ආශාව. ඒ අනුශේෂ පටිඝානුසය කියන්නේ තරහව. තරහව ඉපදිය හැකි බව. ඒකයි පටිඝානුසයෙන් දක්වන්නේ. එතකොට තරහව කියන එක අපට උපදිනවා ඒ අරමුණු නිසා. සමහර විටක රූපයක් හේතු වන්නට පුළුවන් අපේ තරහව ඇතිවීම. සමහර විටක ශබ්දයක් හේතු වෙන තරහව ඇතිවීම. ගන්ධය, රසය, පොට්ටබ්බය නේ. එහෙනම් දැන් සමහරු කොයිතරම් තරහ වෙනවද රසේ නරක් වුණාම නේ. ටිකක් කඩන අය සිටිනවා. කැමතිම ඔක්කොම වීසි කරන අය සිටිනවා. මේ රසෙහි ඇතිවන තරහව තරහව නිසා අනේ ඒක ඇති වෙන්න පුළුවන් ශක්තිය අප තුල තිබෙනවා. ඒක තේරුම් ගන්න. අනේ විදිහට කාමරාගාංශය, භවරාගාංශය ආදී වශයෙන් වෙන මේ ශක්තියින් අප තුල තිබෙනවා. ඒවාට ඒ ඒ සුදුසු අරමුණක් ලැබුණු කල්හි Taman ඇස් කරගෙන සිටියේ නැත්තම් ඇස් කරගෙන කියලා මෙතන මම අදහස් කළේ ඔව් සීයෙන් සිටියේ නැත්තම් සියෙන් සිටියේ නැත්නම් ලෝභාවියට වැටෙනවා. ලෝභාවියට වැටෙනවා. එතකොට ලෝභ මූල සිත් උපදිනවා. කාම රාගාංශය, භව රාගාංශය කියන මේ ධර්ම දෙක ඒ ධර්ම දෙකේ මොන අවස්ථාවේදී ලෝභ සිතක් වශයෙන් උපදින්නේ? පරිඋත්ථානයේදී. පරිඋත්ථානය වෙනවා කියන්නේ නැගෙනවා. සිතක නැගෙන, සිතක ඇති වෙනවා. ඒක තමයි පරිඋත්ථානය. හරියට අර නිදාසිත සතා යම් කිසි කාරණයක් ගලක් වැදුනා ඔය විදිහේ මොකක් හරි වුණා නැගිට්ටා. අන්න ඒ වගේ. ඒ අවදි වෙන නැගිටින අවස්ථාව ගැනී පරිඋත්ථාන. පරිඋත්ථාන වුණා. දැන් ඒ අකුසල ධර්ම අපි කියමු අපේ සිතේ මේ ඇති වෙන ශබ්දය නිසා මේ තම නොකමැති ශබ්දයක් ඒ ශබ්දය නිසා තරහව කියන පටිඝය පරිඋත්ථාන වෙන්නට පුළුවන්. ඒ පරිඋත්ථාන වීමේදී යන්නේ කුමක්ද? මේ අරමුණ අනිෂ්ඨ වශයෙන් සලකමින් තමා තුළ හටගත්ත ද්වේෂ මූලසිත තරහසිත තරහස තරහසිත ඇති වුණත් ඉතින් කරන්න දෙයක් කියන්නේ ඇති වුණාට පස්සේ ඒක ඇති වෙලා ඒ තරහව ක්‍රියාත්මක කරන්නට නරකයි ඒක බලපන්න ඕන ක්‍රියාත්මක ක්‍රියාත්මක වන්නේ කොහොමද දැන් අපිට මේ තරහව ක්‍රියාත්මක කරන්නට දොරටු දෙකක් තිබෙනවා එකක් කායද්්වාරය අනික වාග්්වාරය. වාග්්වාරය. සමහර විටක ඒ තමා නොකමැති ශබ්දය ඉපදෙන්නේ යම් පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාව ළඟට කැඳවලා නැත්නම් ඒ පුද්ගලයා වෙතටම ගිහිල්ලා සමහරෙකුට පුළුවන් කම්මුල් පහරක්වත් දෙන්න. නේ? ඒ තරහව වීතික්කම වූ අවස්ථාව. පරිඋත්ථාන වීතික්කම. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට ළඟට අඬ ගහලා හෝ එහෙම නැත්නම් ඔහු වෙතට ගිහින් වරින්නට පුළුවන් දැන වදින්නට පුළුවන් අන්න ඒ ඒ මේ පටිඝානුස්සය පරිඋත්ථාන වී ඊළඟට වීතික්කම වූ අවස්ථා එතකොට ඒ අවස්ථා තුනක් අනුස්සය පරිඋත්ථාන ඒ අවස්ථා තුන එතකොට අනුස්සය අවස්ථාව නිදාසිතිය අවස්ථාව ඒකට ඒක නැති කරගන්නට තිබෙන්නේ එකපාරට නැති කරන්නේ ඒ නැති කරන්නට එහි පරිඋත්ථානය වළක්වන්නට ඕන. නේ? ඊළඟට එහි වීති බලමු කොට එහි වීතික්‍රමයේ වළක්වන්නට ඕන. ඊළඟට පරිඋත්ථානය වළක්වා ගන්නට ඕන. මොකද පරිඋත්ථාන වෙන බව තියෙනවා. නමුත් වීතික්‍රම වෙන්නේ නැහැ. තරහව උපදිනවා ඒක Tamanට තියාගන්නවා. ඒකෙන් අනුන්ට මේ දැනීම, ගැහිීම ආදී එවන්තක් කරන්නේ නැහැ. තරහවේ ඈ විපාක වුණාට අර විදිහේ විපාකයක් නෙවෙයිනේ. තමන්ට ගැහීමෙන් සිදු කරගන්නා අකුසලය දැනීමෙන් සිදු කරගන්නා අකුසලය සිදුවන්නේ නැහැ. ඒ නිසා තමන්ට තරහසුතක් ඉපදීමම වරදක්. ඒක අකුසල ධර්මයක්. ඒ නිසා ඒකේ අනිෂ්ට විපාක ලැබෙන්නට පුළුවන්. අනාගතයේදී ලැබෙන එක කෙසේ? ලැබෙන එක නැහැ කියන්නට බෑ. වර්තමානයේදී වත් තරහව ඇති කර ගැනීම නිසා ඇතිවන තත්ත්වයන් මේ තමන්ගේ සිත නිවෙනක මේවට කියනවානේ సంతානීය දවන තවන පෙළෙන ධර්මයේ කියලා අනුශය ධර්ම. ඒවා ඇතිවීම නිසා තමන්ගේ සිරුරට පවා සිදු වෙනවා එක්තරා විදියක හානියක්. හානියක් වෙනවා. අන්න ඒ නිසා ඒ ධර්ම තේරුම් ගන්නට ඕනේ. අප කවුරුවත් අපි කියනවානේ දැන් සාමාන්‍යයෙන් ඒ වෙනුවට පාවිච්චි කරන මිනිසුන් එක විදිහකට කියන වචනයක් තමයි සුද්ධ වර්ථය කියන්නේ. එහෙම කිරම එහෙම අප කවුරුත් සුද්ධවන්තයෝ නොවේයි කියලා සලකනවා. අප තුල මේ ධර්මයන්ගේ මා දන්නේ නැහැ කොයිතරම් පිරිසක් අප කර ඒ සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේධ කර තිබෙනවා. ඒක කියන්නට බෑ. එහෙම නැත්නම් ඒ හැමදෙනාම එකාකාර අපිරිසිදු. ඒ අපිරිසිදු වන්නේ මේ අපිරිසිදු ධර්මයන්ගෙන් යුක්ත බැවි. ඒ නිසා ඒ අපිරිසුදු වීමේ ශක්තිය අප තුළ තිබෙනවා. ඒ ශක්තිය තිබුණා නම් අපිරිසුදු නොවී ඉන්නට පුළුවන්. අපිරිසුදු වෙන ශක්තිය තමයි මේ අංශයේකේ. ඒ අපිරිසුදු නොවී ඉන්නට පුළුවන්. අපිරිසුදු වන්නේ සිත අපිරිසුදු කර ගැනීම. එතකොට පිරිසිදු වන්නේ සිත පිරිසිදු කර ගැනීම. ඒකනේ බුදුහාමුදුරුවෝ වදාළේ. උන්වහන්සේගේ ධර්මයේ කියන පරිදි එන්නේ රූපේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා රූපේ සුද්ධේ විසුද්ධ්‍යන්ති න අක්ඛාතං මහේසින ඒ මහේර්ෂි වූ බුදුරජාණන් වහන්සේ රූපය අපිරිසිදු වීමෙන් සත්වයෝ අපිරිසිදු වෙනවයි රූපය පිරිසිදු වීමෙන් සත්වයෝ පිරිසිදු වෙනවයි කියා දේශනා නොකලසේක දේශනා කළේ නැහැ චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්ති මානවා චිත්තේ සුද්ධේ සුජ්ජಂತಿ ඉති උත්තං මහේසිම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිත අපිරිසුදු වීමෙන් සත්වයෝ අපිරිසුදු වෙනවයි සිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙනවා ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය උන්වහන්සේගේ අනුශාසනය තමයි බුද්ධ ශාසනය කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ බුද්ධානුශාසනය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒ අනුශාසනය කොටස් තුනකට බෙදා බලාලා උන්වහන්සේලා ඔය ශික්ෂාපද පැනවීම කරන්නට කලින් කලින් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව කරන පොහොය කර්මයක් ඒ පොහොය කර්මයේදී කියන ගාථා අතර එක ගාථාවක් තමයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කොටින් දක්වනවා අපිට කිය දෙක එක එහෙම පිටින්මයි කියලා කොටින් දක්වන්නේ කොහොමද සබ්බ පාපස්සක සියලු පාපයන් ගෙන් වැළකීම ඒකයි අකරණ කුසලස්ස උපසම්පදා. ඒ කුසලස්ස උපසම්පදා කියන එකෙන් දැක්ුවේ පව් නොකර හැරීමෙන් සිදුවන්නා වූ සීලයක්. ඒකයි එතන පෙන්නන්නේ. සීලය කුසල උපසම්පදා කියන්නේ කුසල් උපදවා ගැනීම ඇති කර ගැනීම. එතනින් ගත්තේ සමාධිය. ඒ මොකද සමාධිය විස්තර කරන තැනක් මේ පින්තුන් කියවා ඇති. සමාධිය දක්වන්නේ කොහොමද? කුසල චිත්ත ඒකග්ගතා සමාධි කුසල් සිතෙහි ඇතිවන්නා වූ ඒකාග්‍රතාවයයි සමාධිය නම් අනේ සමාධියයි කියන නීවරණයන් යටපත් කොට නීවරණ ඇතිවීමට තිබෙන ඉඩකඩ අවුරලා යහපත් අරමුණක සිත රැඳවීමට හැකි බව කියන මේ සිතේ එකඟ බව ඒක තමයි සමාධිය. සචිත්ත පරියෝදපණං කීවේ සමාන්ගේ සිත පරියෝදපණේ කියන්නේ හරියට සේදීම කියන එකමයි. පරියෝදපණේ කියන්නේ හත්පසින්ම පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම. සිත පිරිසිදු කිරීමයි කියන එකෙන් අදහස් කරන්නේ සිතට නැගගත හැකි අකුසල ධර්ම ඒ නැගෙන්නට හැකි යම් ශක්තියක් වේ නම් ඒක එහෙම පිටින්ම මුලිනුපුටා බැලීම. ඒ කරන්නේ සතර මාර්ග ඥානයන් යෙක්. චිත්ත පරියෝතපන සචිත්ත පරියෝතප. ඒ කරන්නට නම් කුමක්ද උපදවා ගත යුත්තේ කෙනෙක් අර සීලෙහි පීඨා ඇති කරගත් සමාධිය පදනම් කරගෙන ප්‍රඥාවේ කියන නුවණ වඩලා මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ සත්වාකාරය ඒ නුවණින් දැනගෙන ඒ නුවණ උපදවා ගැනීමේ බලය. ඒ ඥානයට ප්‍රතිපක්ෂ අවිද්‍යාව සහිත ක්ලේශ ධර්මයන් මේ අනුසය ධර්මයන් තම సంతානෙහි පිටුදැක. ඒකයි කල යුතු. ඔව් එනේ නැගෙන එක නවත් නවත්තයි. ඉතින් නැවත නැවත එන එක වලක්වත් හැකියි. ආස ඒ අනුන්ගේ ආසය අනුසයම්. ඒ කියන්නේ දැන් අනුසය කියන ශක්තිය අපි දන්නවා. අපි දන්නවා. අප තුල තිබෙනවා තරහා වීදී. අනින්න බෑ කාටවත්. ගන්න බෑනේ. කවුරුවත් කාගෙන්වත් දැනුම් අහන්නට සුදුසු නෙවෙයි. අපි සමහර විටක සමහර පුද්ගලයන් පිළිබඳව අප දන්නේ නැහැ. ඒ සමහර පුද්ගලයන් පිළිබඳව අප දන්නවා, දන්නේ නැතුව පමණක් නෙවෙයි. ඒ පුද්ගලයන්ගේ තිබෙන ගුණ ධර්ම පිළිබඳවද අපට නැහැ ගැටහීමක්. අපි අනුන්ගේ සිද්ධාන්නාය නෙවේ. ඔය අතරේ සිටියොත් ඔය අතරේ සිටියොත් අපි දන්නේ නැති. ඒ තමන්ගේ තිරෙන ඒ ගුණයන් ප්‍රකට කරන්නේ නැති. එමනේ ගුණ ප්‍රකට කරන්නේ නැහැ නේ. ගුණවත් අය තමා මේ මේ ගුණයන්ගෙන් තියෙන යුක්තයි කියලා අනුන්ට කියාපාන කෙනෙක් නෙවේ. ඒ ගුණය ඕන කරන්නේ තමන්ට. ඒ නිසා තමන්ගේ උපදවා ගන්න. ඒක අනුන්ට කියාපෑමෙන් Taman බලාපොරොත්තු වෙන්නේ නැත්. ඒක ඒ අදහස හොඳ නැහැ. ඒ නිසා ඒ අදහසේම තියෙනවා වරදක්. ප්‍රත්‍යලාභය ආදිය නිසා එහෙම වන්නට පුළුවන්. එබැවින් මේ ගුණය පිළිබඳ ප්‍රකාශ කරන්නේ නැහැ ඒ ඒ උතුමන් වහන්සේ. ඒකට කියනවා අධිගම අපිච්චතා කියලා. අධිගම අපිච්චතා. ඉතින් එහෙම අය සිටින්නට පුළුවන්. ඒ වගේ උසස් මාර්ගඵලයන්ට නොපැමුණුණා කොහොම ಗುಣධර්ම ඇති අය සිටින්නට පුළුවන්. Tamanට පෙනෙන්නේ නෑ වුණගේ පිළින తත්වය. මේක නෙතුන් ගන්නවනේ. කුජුත්තරාවේ කියන ඒ උපාසිකාව. ඥානවන්ත උපාසිකාවන් අතර ප්‍රධාන ස්ථානයක් ලක් තැනැත්තියක්. ධර්මදේශිකාවක්. ධර්මදේශිකාවක්. නමුත් Taman මේ જાතියේ සිටියේ සාමාවතී විසවගේ සාමාවතියගේ මෙහි කාර්යය හැටියට. මෙහි කාර්යය ඈට බණ කිව්වා. මෙහි කාර්මික කියලා. හේතුව කුමක්ද? හේතුව වූයේ මේ මෙහිකාර ජීවිතයක් ගත කරන්නට ඇයට හේතුව වුණේ කර්ම වුණේ එක් රහත් මෙහෙණින් වහන්සේගෙන් සුළු වැඩක් අරගෙන සුළු වැඩක් ඒ රහත් මෙහෙණින් වහන්සේ මේ රජමාලිගාවට නෑ ඒ කාලේ කුමාරිකාවක් රජමාලිගාවට යන කුණුපග මෙහෙණින් වහන්සේ නමක් මේ තැනැත්තිය මේ කුමාරිකාව සැරසෙන වේලාවක්. ශරීරය මේ හිස තීරණ ඒ විදිහේ සැරසෙන වේලාව. ඒ වේලාවේදී මේ එතනට පැමිණි රහත් මෙහෙණින් වහන්සේට මෙන්න මේක අල්ලගන්නයි කියලා ඈට වැඩක් දුන්නා. ඇගෙන් මෙහෙයක් ගත්තා. ඒ රහත් මෙහෙණින් වහන්සේ මේ මේ කුමාරිකාවට කිව්වේ නැහැ. ඒක බහැයි කිව්වේ නැහැ. නැත්නම් ඒක ඒ විදිහේ මොකක්වත් ඉවර ඇගේ තිබෙන ඒ උඩඟුකම හේතු කොටගෙන එවේ එහෙම ප්‍රතික්ෂේප කළා නම් ඈ දැනවදී. එවිට සිදුවන්නේ ඊටත් වඩා භයානක පාප කර්මයක්. ඒ නිසා මේක කළා. එක. ඒ හේතු කොටගෙන තමයි ඈට මේ தත්ත්වය ලැබුණේ. මෙහි කාර්ය ජීවිතයක් ගත කරන්නට උනේ. නොදැන වුණාට ඒකට කරන්න දෙයක් නැහැ නේ. ඒකයි මේ නොදැනයි කියන එක පරිස්සම් වෙන්නට ඒ කියන්නේ. නේ රහත්යයි කියන අය Taman රහත් කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒකේ වරද Tamanගේ නොදැනීම පමණක් නෙමෙයි. Tamanගේ වර්තන Taman ඇයි මෙහෙම බැන්නේ නැත්නම් ඇයි මේ වැඩක් ගත්තේ? ඒක මෙහෙම වහන්සේ නමයි. රහත් නුවණ ඒක වෙන පැත්තක. Tamanට වඩා උසස් සීලයක පිහිටි කෙනෙක්. ඕ ඕ මුලේ නැත්තම් දේශේ ඇතින්නේ. ඉතින් අන්න ඒ විදිහේ සත්‍යයන් තිබෙනවා. එබැවින් මා මේ පින්වතුන්ට මීට කලින් කියලා ඇති. අපි බොහෝ සෙයින් අපේ කය ආරක්ෂා කරගන්නවා. කයින් කෙරෙන වැරදිවලින්. අපි සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, කාම මිත්‍යාචාරී